ආමේන් සම්මා සම්බුද්ධ ධර්මයෙන් මේ දෙන්නතේ මේ දක්වා කායං පස්නාවක් වේදනාං පස්නාවක් චිත්තං පස්නාවක් කියන අනුපස්නාවල දැක්කෙන භාවනා ක්‍රම ගැන තරමක ප්‍රායෝගික අධ්‍යක්ීමක් ලැබුවා. අපි මේ විද්‍යාවේ භාවනා පැත්තෙන් බලාපොරොත්තු වන්නේ සතර සතිපට්ඨාන සෝල්තේ දැක්කෙන භාවනා ක්‍රම පිළිබඳව ප්‍රායෝගික සුළු අධ්‍යක්ීමක් ලබා දීම. මේ එකම භාවනාවක්වත් සර්ව සම්පූර්ණ වශයෙන් එක දිනකදී කරලා නිම කරන්නට පුළුවන් භාවනාවක් ක්‍රම නෙවෙයි. එම නිසා මේ භාවනා ක්‍රම ඉගෙනගෙන සමානට ගැළපෙන පහසුවෙන් කරන්නට පුළුවන් ඒකාත්මී ප්‍රතිඵල ගත හැකි භාවනා ක්‍රමේ නැවත නැවත පසුව ප්‍රගුණ කරන්නට ඕන. අප මේ කරන්නේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රම ප්‍රායෝගික වශයෙන් කෙටියෙන් හඳුන්වා දීම පමණයි. එතකොට අද ධම්මෝපස්මාවේ භාවනා ක්‍රමය කියලා දීමට අපි බලාපොරොත්තු වෙන්නේ ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහ තිබෙනවා. ඒ පහෙන් එකක් වෙනවා නීවරණ අරගෙන කරන ලබන භාවනාව. මේ ගැන මා කිසිවක් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නීවරණ අරමුණු කරමින් නිවනට පිටපත් කරගන්න නැත්නම් නීවරණ අරමුණු කරලා භාවනා කරලා නිවනට පිටපත් කරගත හැකි වන්නේ ධර්මද්දරට හෝ කලින් භාවනාවේ අධ්‍යක්ෂින් ලැබ පායට පමණයි අන්නයට නෙවෙයි. ඒක නිසා ඒ භාවනා ක්‍රමය ප්‍රායෝගික වශයෙන් අලුතෙන්ම නිවන් අත්දකින්න කෙනෙකුට නිවන් ලබා ගත හැකි භාවනා ක්‍රමයක් නෙවෙයි. ඒකත් එම නිසා ඒට අමතරව මේ නිවර්ණ පිළිබඳව මෙයට අමුතුවෙන් කරුණු ප්‍රයදීන්ට අවශ්‍ය නොවන නිසා අපි ඒ ගැන සඳහන් කරන්නේ නිවර්ණ භාවනා ගැන විස්තර කරන්නේ. මේ අය මේ නිවර්ණ ධර්ම යට කරගෙන භාවනා කරන බව මා දන්නවා. බොහෝ දෙනෙක් අපිට කියනවා නිින්දට යටින්නේ සීල නිින්දට යටවන්නේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද වගේ නීවරණ ධර්මයක් නෑ. විචිකිච්ඡාවත් බොහෝ දෙයක් නෑ. සීලබ්බත මේ කාමච්ඡන්ද ව්‍යාපාද සීල නිසා උද්දච්ච කුච්ච සිත විශ්වණයක සමහර විට තියෙන්නට පුළුවන්. එදින් මේ සිත විශ්වණයක නැති වීමටත් භාවනා කරලා සමාධියක් කරගැනීම තමයි කළ යුතුන්නේ. නිසා එන නීවරණ පිළිබඳ කරන ලබන භාවනාව ගැන විස්තර කිරීම අවශ්‍ය වන්නේ නැහැ කියලා අපි හිතන්නේ. ඊට අමතරව තව භාවනා ක්‍රමයක් තියෙනවා ධම්මානුපස්සනාවේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් අරමුණු කරමින් කරන ලබන භාවනාව. මේක ඉතාමත් අත්‍යවශ්‍ය භාවනා ක්‍රමයක්. අපේ ඊයේ ඥාණයට ප්‍රකාශ කළා දුක්ඛ සත්‍ය, සම්බේ සත්‍ය, මාර්ග සත්‍ය කියන සත්‍ය තුන අත්දැකීමෙන් නැත්නම් අවබෝධ කරමින් කෙසේ මානසිකාර්ය පැවැත්විය යුතුද කියන කරුණ. ඉදිරියටත් ඒක දිගටම කරන්නට ඕන. එසේ කිරීම තුළින් යම් කෙනෙක් නිවනට පිටපත් කරගත්තා නම් ඒ නිවනට පිටපත් කරගන්න අවස්ථාවේදී තමයි නිරෝධ සත්‍ය අත්දැකෙන්නේ. නිසාය චතුරාර්ය සත්‍ය භාවනාව පිළිබඳව සම්පූර්ණ අප නැවත ප්‍රකාශ කරන්නට යන්නේ. හැම දවසම වාගේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වන ආකාරයෙන් මෙසේ මානසිකාර පවත්වන්නට ඕන. මේ කොටස් දෙකට අමතරව තව භාවනා ක්‍රම තුනක් තියෙනවා. පංචස්කන්ධ ධර්මයන් අරමුණු කරමින් කරන ලබන භාවනාව. දෙවැනි එක තමයි ආයතන අරගෙන කරන ලබන භාවනාව. තුන්වෙනි එක තමයි බොද්ධංග ධර්ම අරමුණු කරමින් කරන ලබන භාවනාව. මෙයින් අද අප ප්‍රකාශ කිරීමේ බලාපොරොත්තු වන්නේ බුද්ධන් ලබන මාර්ගන කරමින් භාවනා කළ යුතු ආකාරය. ඒද බුද්ධංග කියන එක බුදුරජාණන් වහන්සේ විසින්ම විස්තර කරලා තිබෙනවා. බෝධාය සංවත්තං දේති බුද්ධංගා කිය. නිවන ලබා දීමට අවශ්‍ය වූ අංග තමයි බුද්ධංගය. නැත්නම් මේ බෝධිඅංග මේ බොද්ධංග ධර්ම භාවිතා කිරීමෙන් නිවන ලබා දෙනවා එම නිසායි මේවට බොද්ධංග කියන්නේ. මේ බොද්ධංග ධර්ම ප්‍රධාන වශයෙන් හතක් තිබෙනවා. සති, ධම්මයේ, විරිය, සීතු, සස්සබ්බේ, සමාධි සහ උපේක්ෂා එතකොට පළමුවෙන් තියෙන සති සම්බන්ධංගය සති සම්බන්ධංගයේදී අපගේ සිත තුළ සතිය දිනු වෙන ආකාරයෙන් කටයුතු කරලා සතියෙන්ම වැඩ කරන්නට ඒ කියලා අපි මුලදීම ප්‍රකාශ කළ බහනා පටන් ගන්න දවසේදීම මම හිතන්නේ මේ අය මේ දක්වාම මේ සතියෙන් යුතුව සෑම කර්තව්‍යයක් කරනවා ඇත කියලා මේ ඉදිරි දින කිහිපය තුළදී ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නට ඕනේ. සතියෙන්ම වැඩ කිරීමෙන් තොරව සත්සම්බුද්ධංගේ දිනු කරගන්නට වෙනස් ක්‍රමයක් නැහැ. ඒ නිසා කලින් කලාසේම ඉදිරියට සතියෙන්ම වැඩ කරන්නට පුළුවන්. සති සම්බුද්ධංගේ අනුසංගත වන කරුණු අතර මේ සතියෙන් වැඩ කිරීමත් එකක්. සතිය කියනකොට මා කලිනුත් මේ ඇයට ප්‍රකාශ කළා සමහර විට මේ ඇයට මතක ඇති සතර සතිපට්ඨාන ධර්මයන්මයි සතිය කියන්නේ. ඒ නිසා අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරන්නේ ඒ තුළනේ සම්මා සතිය නැත්නම් සති සම්බුද්ධංගය කියන මේ ධර්මයේ වැඩෙනවා. මේ සඳහා මෙයට අමුතෙන් දෙහිසක් මෙන්නට අමුතෙන් දෙයක් කරන්නට බැන්නේ විකටම සතියෙන් වැඩ කරගෙන වැඩ කරගෙන යන්නේ එක තමයි කරන්නට තිබෙන්නේ. ඊළඟ කාරණාව ධම්මවිචේ සම්බන්ධයෙන් මේක අපි පස්සේ විස්තර කරන්නේ. තුන්වන කාරණාව විරිය සම්බන්ධයෙන්. විරිය නිවන් යාමට මේ ජීවිතයේදීම නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහවත් මේ කටයුතු කිරීම විරිය සම්බන්ධයෙන් අදහස් කරන එක නිසා මේ ජීවිතයෙන් භාවනා කරගෙන යනවා. ඉදිරියටත් තමා බලාපොරොත්තු වන ප්‍රාර්ථන ඉෂ්ට කරගන්නා දෙයක් මේ දීර්ඝය දිගටම දිගටම පවත්වාගෙන යන්නට ඕන. මේ දක්වා අනුසන් කුසල ධර්ම මෙයාගේ සිත තුළ තියෙනවා. සතිය සම්පූර්ණයෙන් දිනු වෙලා නැහැ. සමාධිය සම්පූර්ණයෙන් දිනු වෙලා නැහැ. ප්‍රඥාවත් ඒ ආකාරයෙන්ම සර්වප්‍රකාරයෙන් දිනු වෙලා නැහැ. ඒ වගේම මේ බොද්ධංග ධර්ම වැඩිලා නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන් සියයට 100ක්ම වාගේ පැහැදිලිව ත්‍ත්වයට අධ්‍යක්ෂණය විදර්ශනා ඥාන උපදවාගෙනනේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අධ්‍යක්ෂණය නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල සාක්ෂාත් කරගන්නේ මේ වගේ විදර්ශනාවට බර වූ අප මේ දක්වා උපදවාගත්තේ නැති කුසල ධර්ම තියෙනවා ඒ වගේම සමතපැත්තෙන් කතා කරනවා නම් රූපාවචර ධානා රූපාවචර ධාන ආදී ඒ ධාන උපදවා ගන්නත් නෑ ඒවත් මේ සංකුෂ ධම්ම මේවා උපදවා ගැනීම සඳහා දිගින් දිගට කරගෙන යන ලබන වීර්යය විරේ සම්බද්ධන්නේ කියන එකෙන් අදහස් කරන්නේ නිසා අත්‍යතා අධික අසුධාවනකාරී අසුධාවනකාරී වීර්යයෙන් උත්තරව ඒ වගේම ඊ타මත්ම අලසව කටයුතු කරන්නේත් නැතුව සමප්‍රමාණයෙන් ජීවය පවත්වාගෙන යන්නට ජනිතා දීඝකාරයන්දී අතිධාවන කාර්යයන්දී මේක දීර්ය අධික කිරීමත් අහිතකරයි. දීර්ය ඊටාම අදුව ලිහිල් කිරීමත් ඒ වගේම අහිතකරයි. සම්පත්තේ කියන්නේ ඊට නිසා අධිකක් නෑ, ඊට ලිහිලුත් නෑ අපේ භාවනා කර්තව්‍යයන් හරිත් නිසි පරිදි කරගෙන යාමට සුදුසු කරන පරිදි අපි විවිධ සම්මතාවයකින් පවත්වාගෙන යන්න ඕන විවිධ සම්බුද්ධන්ගේ වඩන්නට ඕන. ඉතින් මේ සඳහා මේකට අමුතුවෙන් භාවනාවක් කරන්නට දෙයක් නෑ. දැනට මේ කරගෙන යන ආකාරයෙන් ඉදිරියටත් භාවනා කළ යුතුයි. ඒක සති සම්බොජ්ජංගයටත් මේ ඇද කරන්න අමුතෙන් දෙයක් නේ. මෙන්න වීර්ය සම්බොජ්ජංගය වැඩි වීමටත් කරන්න අමුතෙන් දෙයක් නෑ. මේ දැන් කරන ක්‍රියාදාමයමයි දිගින් දිගටම කරගෙන යා යුතු වන්නේ. ඊළඟ බොජ්ජංග ධර්මයේ තමයි ප්‍රීති සම්බොජ්ජංගය ප්‍රීතිය. මේ ප්‍රීතිය තාමත්ම අවශ්‍යයි භාවනාව දිනු කර ගැනීම සඳහා. ප්‍රීතිය ඇති වුණාට පස්සේ තමයි කයේ සංසිඳීමක් ඇතිවන්නේ. සීත මනස කායෝපස්සංගද කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ දක්වලා තිබෙනවා. පස්සබ්ද කායෝසකං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති කියලා දක්වනවා. එසේ කය සංසිඳනකොට කයට සාසිතට සුඛයක් දැනෙනවා සෝයක්. ඒ සෝයෙන් පිටනස්සාට තමයි සිත සමාධිමත් කරගන්නට පුළුවන් වන්නේ. සමානිතෝ වික්‍රේ වික්‍රේ යතහ බෝසං වදානාති ඒකයි ඒ සමාධිමත් සිතක් ඇති කෙනාට තමයි පුළුවන්කම ලැබෙන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ නියම සත්‍යය දකින්නට. ඒවා අනිත්‍ය, මේවා දුක්ඛය, මේවා අනාත්මය, මේවා අසුභය, මේවා ශූන්‍ය ආදී වශයෙන් ඒ ඇත්ත ඇතිසතියෙන් දකින්නට පුළුවන් වන්නේ සමාධි සිතක් ඇති කෙනාට. ඒ නිසා මේ සෑම දෙයක්ම ඇති කර ගැනීමට ප්‍රීතිය අවශ්‍යයි. මේ ප්‍රීති සම්බොධ්‍යංගය කියන එක භාවනාව දියුණු වීම නිසා નિરાයාසයෙන්ම සිත තුළ ඇති වෙන ධර්මයක් අපි ඇති කර ගනු ලබන ධර්මයක් නෙවෙයි. දැන් සමත වශයෙන් භාවනා කරන කෙනෙක් කියනවා නම් ඒ සමත භාවනාවේ සිත ධර්මද්වරට හරි කෙලෙස් වලින් ඈත් වෙලා එකඟ වී යනකොට සිත නිශ්චල වෙනකොට ධර්මක පීඩයක් අත්දකින්නට පුළුවන්. මේ දේහා ප්‍රීතියක් අත්දකින්නට පුළුවන් ධ්‍යානුවට සිටපත් කරගත්තොත්. විශේෂයෙන්ම රූපාවචර ඵලයෙන් ධ්‍යානයට සිටපත් කරගන්නකොට ඒ ප්‍රීතියක් තියෙනවා. දෙවන ධ්‍යානයට සිටපත් කරගන්නා විට ඒ ප්‍රීතියක් තියෙනවා. මේ ප්‍රීතිය අත්දකින්නට පුළුවන් නම් ඒකේ ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානයේ පළවෙනි ධ්‍යානයේ කියන ධ්‍යාන නැවත නැවත වඩනවා නම් ඒ තුළින් අපගේ ප්‍රීති සම්බුද්ධංගේ සමත වශයෙන් දිනු වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ කේස අතර සිටිනවා නම් ධ්‍යානයට පිටපත් කර ගන්නට පුළුවන් අය. එයාය ධ්‍යානයට පිටපත් කර ගන්නට ප්‍රථමයෙන් අදිෂ්ඨානයක් කරන්න මේ ප්‍රීති සම්බොධ්‍යංගේ නැත්නම් මේ ප්‍රීති ධ්‍යානාංගයේ ඉස්මතු වී ඉස්මතු වී තෙලිමින් මට මේ ධ්‍යානය මෙතෙක් වේලා අත්දකින්නට ලැබේවා. අපි තුන් පළවෙනි ධ්‍යානයේ මේ පළවෙනි ධ්‍යානෙ ධ්‍යානාංග පහක් වෙන විචක්ෂාචාර සීති. සුපේ කබ්බත. මේ සීති කියන ධ්‍යානාංගයේ ඉස්මතු වෙලා ඉස්මතු වෙලා තෙමින් මට මේ පළවෙනි ධ්‍යානය විනාඩි 15ක් වෙනලා දේවා කියලා අදිස්ථාන කරන නැත්නම් විනාඩි 30ක් හරි කැමති වෙලාව. එතකොට අර අනිත් ධ්‍යානාංග වලට වඩා ඉහළින් ඒ ප්‍රීතිය ඉස්මතු වී තේරෙනවා තමන්ගේ සිතට ඒ ප්‍රීති සම්බන්ධයෙන් මතේ මතේ එන ආකාරයක් දකින්නට පුළුවන්. සාමාන්‍ය ධ්‍යානයකට සමවදිනවට වඩා මේක ටිකක් කිහිල තත්ත්වයක්. ඒ සමත වශයෙන් ඒ වගේම තමයි විදර්ශනා වශයෙන් ප්‍රීතිය ඇති කර ගන්න පුළුවන්. දැන් අපි මේ දක්වා පිළිකුල් භාවනාව කළා. ඊළඟට ධාතු මනසිකාර භාවනා කළා. මරණානුසුද්ධි භාවනාව කළා. මේ සෑම එකක්ම සමත භාවනාව වශයෙන් ඇඳින්නේ. එතකොට විදර්ශනා වශයෙන් භාවනා කිරීම තුළිනුත් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම හරියට දැක දැක ඉන්නට පුළුවන් අවස්ථාවේදී කෙනෙකුගේ සිත තුළ ප්‍රීතියක් નિરાයාසයෙන් දැනිට වෙනවා. ඊටත් අමතරව මේ විදර්ශනා භාවනා කිරීමතදී සමහර විට මේ සංස්කාර ධර්ම සිතට අරමුණු නොවි සිත නිසලව පවත්නා සංසුන්ව පවත්නා අවස්ථාවක් උද්ගත වේ හැකි. අන්න ඒ අවස්ථාවේදී සිතට නිරාංශ ප්‍රීතියක් දැනෙනවා. මේ විදර්ශනා භාවනාවේ ඉහළ ප්‍රතිඵලයක් අරගෙන මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්න. ඒ සම්මත බල සමවතකට සමවදී සිටින විටත් කෙනෙකුට නිර්ආමිෂ ප්‍රීතියක් අත්දකින්නට පුළුවන්. මේ සෑම අවස්ථාවේදීම ප්‍රීති සම්බොධ්ජංගය වැඩෙනවා. ප්‍රීති සම්බොධ්ජංගය ඇති වෙනවා. එතකොට මේ සෑම අවස්ථාවකදීම ප්‍රීති සම්බොධ්ජංගයේ ඇති වෙන්නේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලැබීමෙන් පසු නැත්නම් භාවනාවෙන් ලැබ ප්‍රතිඵලයක් වශයෙන් මේකට එවැනි ප්‍රතිඵලයක් මේ දක්වා ලැබී නැත්නම් තරමදුරට හෝ සිටේ පිළිතිය ඇති කර ගන්නට පුළුවන් ආයාසයෙන් තමන්ගේ මේ දක්වා දිනු කර ඇති ගුණධර්ම ගැන සිහිපත් කිරීම තුළින් සීතේ නැත්නම් භාවනාව එපා වෙනවා අරතිය කියන එක ඇති වෙනවා නොසතුට ඇති වෙනවා භාවනාවෙන් හොඳ ප්‍රතිඵල ගන්නට අපහසුයි ඒ නිසා අර ආකාරයෙන් මා කලින් කියපු ආකාරයෙන් ප්‍රතිඵලයක් ලබා නැති අය විසින් කල්පනා කරන භාවනා කරන ඉස්සෙල්ලා වාඩි වෙලා ටිකක් වෙලා කල්පනා කරලා බලන්න මම මේ දක්වා මෙන්න සීලේ ප්‍රේතෝ ආරක්ෂා කළා සමාධි සම්මුක්තනිකානේ සමාධියට හේතු වන සීලයක් අපි මේ ආරක්ෂා කළේ නිවන් ලැබීමට හේතු වන ආකාරයේ සීලයක් මම ආරක්ෂා කරලා කියන හිතලා ඒ ගැන සතුටු වෙන්න පුළුවන් කීපයක් ගන්න පුළුවන් මම මේ දවස් කීපේ පුරාම සතියේ මේ මේ විදිහට වැඩ කළා කලින් මගේ සිත තුළ සතිය තිබුණේ දැන් මට තරමක් දුරට සතියෙන් වැඩ කරන්නට පුළුවන් කියලා සිතලා ඒ ගැන සතුටු වෙන්නත් පුළුවන් කයෙන් විවිධ අරමුණු කරා සිට දුවදුවා ගිය මගේ සිත දැන් තරම දුරට සිතට එකම කරගන්නට පුළුවන් සමාධිමත් කරගන්නට පුළුවන් නැත්නම් මගේ සිත සමාධියට පත් වෙලා තියෙනවා කියලා හිතලා එනකොට සතුට වෙන්නට පුළුවන් කලින් මගේ මේ ශරීරයේ තියෙන නියම තත්ත්වේ නොදැනයි සිටියේ. මම මේ ශරීරයේ නියම තත්ත්වේ මම දකිනවා කියලා ඒ ගැන හිතලා සතුටු වෙන්නට පුළුවන්. මේ මේ දක්වා මේ ධනහත පුරාම නිවන් යන මාර්ගයට ගමන් කළේ මේ මාර්ගය තුළින් ගමන් කිරීම නිසා නියත වශයෙන්ම කවදා හෝ දවසකදී මට නිවන් ලබා ගන්නට පුළුවන් වෙනවා කියලා හිතලා සතුටු වෙන්නට පුළුවන්. මේ ආදී විවිධ ආකාර තිබෙනවා. තමා තුළ තියෙන ගුණධර්ම ගැන සිහිපත් කරලා මේ ප්‍රීතිය ඇති කරගත හැකි. ඒ නිසා මේ ආකාරයෙන් සිහි කරලා තමාගේ සිත තුළ ප්‍රීතිය ඇති කරගෙන ඒ ප්‍රීතියෙන් යුතුව භාවනා කරන සිත උද්වේගයේ සිටේ. අනද අලස භාවයේ නැති යන උද්වේගයේ ක්‍රියාශීලී භාවය ඇති වෙන සතුටින් යුතුව භාවනා කරන්න පුළුවන් වෙනවා. ඒකිට මේ දැන් අලුතෙන් ඇති කරන පුදු කරගත යුතු කරුණක්. කියන්නේ අලුතෙන් මේක සිත තුළ ඇති කරගත යුතුයි. දැන් මේ දක්වා ප්‍රීතියක් දකින්න ලැබෙන ලැබිලා නැත්නම් තමාගේ ගුණ ධර්ම ගැන සිහි කරලා ප්‍රීතිය ඇති කරගෙන භාවනාව පටන් ගන්න. ඊළඟ කාරණාව පස්සබ්දී සම්බද්ධන්නේ. පස්සබ්දී කියන්නේ සංසිඳීම කියන එක. කයේ සංසිඳීමක් තියෙනවා ඒකට කියනවා කාය පස්සබ්දී කියලා. සිතේ සංසිඳීමක් තියෙනවා ඒකට කියනවා චිත්ත පස්සබ්දී කියලා. මෙන්න මේ සිතේ සංසිඳීම ඇති වුණාට පස්සේ තමයි කයේ සංසිඳීම ඇතිවන්නේ. මා කලින් කියවා ප්‍රීති මනස්ස කාය උපස්සංගති කියලා. අර මනස ප්‍රීතිමත් වෙනකොට කය සංසිඳනවා කියන එකයි ඒ අදහස. මේ කය සංසිඳනවා කියන එක මේ ඇයිට තේරුම් ගන්නට පුළුවන්. අපේ ගම කෙනෙකුට තද බල රාග සිතක් ඇති වුණා කියන කයේ කිසිම සංසිඳීමක් නැහැ. කය තද වෙලා ඕලාරික වෙලා වත් වෙලා නැත්නම් අපි හිතමු තදබල කෝපයකට පිටපත් වුණායි කියලා. ඒකත් කය සංසිඳලා නැහැ. කය සදයි, ඕලාරිකයි, උත්පලයි. ඒ වගේම රත් වෙලා. අපි හිතමු මේකක්වත් නැතෝ නයිති භාවනාව කෙන එකක් කළ සීල සත්‍ය සෝතත්ත්වා කියලා කෙලෙස් ධර්ම සමාධිය සිට තුන්තාවකාරී යට කරලා ඉන්නේ ඉතින් කය සංසීමක් තියෙනවා සංසිඳීමක් තියෙනවා. මේ කයේ සංසිඳීම ලැබෙන්නේ සිතේ සංසිඳීම නිසා. ඒකට සිත තුළ කෙලෙස් ධර්ම තිබෙන තාක්කල් සංසිඳීම නැහැ. කෙලෙස් ධර්ම යටවෙච්චේ යටපත් වෙච්ච වෙලාවක තමයි සිත සමාධිමත් වෙච්ච වෙලාවක තමයි පස්සද්ධිය අත්දකින්නට පුළුවන් ඒ නිසා මේ පස්සද්ධිය අත්දැකීමේ බලාපොරොත්තු වෙන කෙනා පස්සද්ධිය සම්බන්ධංගේ දිනු කර ගැනීමට බලාපොරොත්තු වෙන කෙනා විසින් කල යුත්තේ සිත තුළ තියෙන කෙලෙස් ධර්ම පුළුවන් තරම් දුරට නැඩගෙන චිතසුනින් කෙලෙස් ධම්ම ඇති වෙන්න ඉඩ නොදී පුළුවන් තරම් දුරට සතියෙන් සමාධියෙන් යුතුව වැඩ කටයුතු කිරීමයි. එහෙම කරනකොට අර පස්සද්ධිය සමාගයේ කය තුළින් නැත්නම් දැනෙන කය තුළ තියෙන පස්සද්ධිය සමාගයේ සිටට දැනෙන සිතේ පස්සද්ධිය සමාන්ත සිතට අවබෝධ කරගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් භාවනා දියුණු කෙනෙකුට නෙවෙයි මේ කාරණාව. භාවනා දියුණු කෙනෙකුට නම් ඔය මොකක්වත් නෑ. පස්සද්ධි සම්බොජ්ජංගය ඇති කරගෙන මෙතෙක් වෙලා ඉඳලා දේවා කියලා හිතපු ගමන්ම කය සංසිඳී යන ආකාරයේ සිත සංසිඳී යන ආකාරයේ ඒ විශේෂයෙන්ම කාමරාග පිටික සංවර ධර්මයන් සම්පූර්ණයෙන් තුනී කරලා තියෙන කෙනෙකුට මේ කය ඕනෑම අවස්ථාවකදී පුළුන් පෙළක් වගේ බර නැති තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒක නිසා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන සින්ත දික්කවේ මන් සින්ත දික්කවේ මන්නායන් සින්ත දික්කවේ මන්නාවන් සින්තාතේ ලහු නිස්සදේ කියලා. මහණෙනි මේ නැව උඹලා ඉහපල්ලා එතකොට බර අඩු වෙලා යනවා ඒක. නැවක බර පටවලා තියෙනවා නම් මිනිසුත් ඉන්නවා නම් ඉතින් ඔය නැව ගෙලෙන් යනවා නම් ඔය බර ඔක්කොම මූද tarih කොහොම හරි වීසි කරලා හරි කවර ආකාරයෙන් ඉවත් කළාට පස්සේ බර අඩු වෙනවා. සැහැල්ලු වෙනවා. ඒ වගේ අපේ සිත තුළ තියෙන රාග, ද්වේෂ වැනි ක්ලේශ ධර්ම ඉවත් කරලා තියෙන විට කය සැහැල්ලු වෙනවා. සම්මාරිත Tamanda තේරෙන්නේ මගේ කය අංශයක්වත් බර නැහැ නේද කියලා. නැත්තම් උඩ පාවි පාවි යනවා වගේ තේරෙනවා. නැත්තම් වාඩි වෙලා ඉන්න ශරීරයේ උඩ අහසට එනවා වගේ තේරෙනවා. මේ පස්සබ්ද සම්බුද්ධංගය තුළින් සිදුවන ක්‍රියාදාම. මේවා භාවනාව පටන් ගන්නා කෙනෙකුට එකවර කවදාවත් අත්දකින්න පුළුවන්කමක් නෑ. එවැනි අය විසින් පස්සබ්ද සම්බුද්ධංගයේ දිනු කරු නැති අය විසින් සිත පුළුවන් තරම් පිරිසිදුව තබාගෙන සතියෙන් සමාධිය වඩන්නට උත්සාහ කරන්නේ. ඒ සමාධිය වැඩෙනකොට කෙලෙස් ධර්ම සිතතුල අඩු වෙගෙන යනකොට පස්සද්ධි සම්බුද්ධන්ගේ වැඩි වෙනවා. ඊළඟ කාරණාව තීටි පස්සද්ධි සමාධි. සමාධිය කියන්නේ සිතේ එකඟ භාවය මේ එකඟ භාවය කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍ය එකඟ භාවයක් නෙවෙයි ධ්‍යාන මට්ටමකට සම්මිතෝ නැත්නම් ධ්‍යාන මට්ටම මට්ටමකම පවත්නා වූ සිතේ සමාධි භාවයක්. රූපාවච වශයෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තත්ත්වයක් අත්දැකීම වශයෙන් සමාධි සම්බුද්ධංගයේ වශයෙන් හඳුන්වනවා. ඉතින් මේකත් එකපාරට කෙනෙකුට ඇති කරගත හැකි දෙයක් නෙවෙයි. සිත ටික ටික ටික ටික භාවනා කරලා ප්‍රබණ කරලා ප්‍රබණ කරලා ඊට පස්සේ සිතේ ඒ සමාධිමත් භාවය දිනු කර ගැනීම තුළින්මයි අර ධ්‍යාන ආදී තත්ත්වවලට සිතපත් කරගත හැකිවන්නේ. ඒ නිසා මේ සමාධි සම්බුද්ධංගයේ තියෙන එකත් එකවර අද භාවනාව පටන් ගන්න අදම උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. මේ ජීවිතේ කලින් භාවනා කරලා තියෙනවා නම් නැත්නම් සංසාරයේ පෙර පුරුද්දක් මේවා දිනු කරලා පෙර පුරුද්දක් තියෙනවා නම් එවැනි කෙනෙකුට නම් ඕවා ඒ තරම් අමාරු කර්තව්‍යයක් නෙවෙයි. ඒවා ඉතා පහසුවෙන් කරන්නට පුළුවන් නැති අය විසින් පුළුවන් තරම් දුරට අර කණින් කියප සතිය සමාධිය වැඩෙන ආකාරයෙන් භාවනා කරගෙන කරගෙන යන්න ඕන. ඒකට මේ ලක්කා කියපේ බුද්ධංග ධර්මයන් තුළින් මේ ඇයිට දැන් අමුතෙන් කරන්නට තියෙන්නේ අර ප්‍රීතිය සිත තුළින් ඇති වෙන ආකාරයෙන් ටිකක් මනසිකාර පැවැත්වීම පමණයි. භාවනා කරන්න කිසිසේක. ඒකට පස්සද්ධිය සඳහා කරන්නට දෙයක් නැහැ. සමාධිය දක්කර දක්වා අමුතෙන් කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. මේ අමුතෙන් කරන්න දෙයක් නැහැ. මේ කරගෙන යන විදිහටම භාවනා කරන්න. ඊළඟ එක තීති පස්සබ්දේ සමාධි උපේක්ඛා. උපේක්ෂාව. මේක අමුතෙන් නැති කරගත යුතු ධාරණාවක්. සම්මත වශයෙන් මේ උපේක්ෂාව ඇති කරගන්නට පුළුවන් විදර්ශනා වශයෙන් උපේක්ෂාව ඇති කරගන්නට පුළුවන් මේ බොහෝ විට දැන් කරන්නේ විදර්ශනා භාවනායි ඒ නිසා විදර්ශනා වශයෙන් තමයි උපේක්ෂාව ඇති කරගත යුතුයි උපේක්ෂාව කියන්නේ නැදහත් භාවය ඇලීමක් නෙමෙයි ගැටීමක් නෑ ඒ දෙකම නැතුව සිත නැදහත් තබා ගන්නට පුළුවන් නම් ඒකට අපි කියනවා උපේක්ෂාවය කියලා උපේක්ෂිතව සිටිනයි කියලා දැන් මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන සෑම භාවනා ක්‍රමයක්ම අවස්ථානයේ ප්‍රකාශ කරන විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස්සන් කියන පාඩේ. මුලදී දවසේ අපි ඒක කියවා. මේ ඇලීම සහ ගැටීම අත්හැරලා කටයුතු කරන්න ඕනේ කියන එකයි අදහස. ඒකට ඇලීම ගැටීම දෙකම අන්ත දෙකක්. මේ දෙකේ මැද මේ දෙකම අත්හැරලා සිටින එක මැදහත් භාවයක් ඇතිවන්නේ. අපි නැදහත් යුතු කරුණු තාක්ෂයක් තියෙනවා. අතීතය ගැන සම්පූර්ණයෙන් අපි මඳහත් වේතු. මොකද අතීතයේ සිදුවෙච්ච දේවල් කියන විවිධ සිදුවිලි. හොඳ වෙන්නටත් පුළුවන් නරක වෙන්නටත් පුළුවන්. සමහරට සමහරට දෝෂාරෝපණය කරපු අය, වදින් සාපමුත්‍ය අය, Tamanta පාඩු ආදී දේවල් සිදුවෙච්ච දේවල් ආදී විවිධ දේවල් කියන හොඳ හෝ නරක. මේවා ගැන සිත සිතා සිතන එක මහා මෝඩ දක්තියාවලියක්. මොකද අතීතයේ වැළලී ගොස් තිබෙන්නේ ඒක නිසා අතීතං නාන්නාමයේ කියලා බුදුහාමුදුරුවෝ දක්වන අතීත පැත්තට සිත දෝවන්නේ දෙපා විශේෂයෙන් භාවනා කරනයි. අතීතෙන් දැලුණා මරුණා නෑ දැන්. ඒක නිසා ඒ ගැන හිතලා වැඩක් නෑ. ඒකෙන් නිදීනේ තියෙන්නේ නිකන් සිතේ තුළ සංකල භාවයක් ඇති වෙනවමනයි. එනිසා මම අතීතය ගැන උපේක්ෂා වෙනයි කියලා මොනවා සිදුවනත් කමන්නේ අතීතේ සිදුවෙච්ච දේ සිදුවන දැන් කරන්න දෙයක් නැහැ. මම මඳහත් වෙනවයි කියලා මඳහත් කිය හැකියි. අනාගතයේ සිදුවෙන්නට බලා සිදුවෙන දේවල් පිළිබඳ සිදු කරන්නට බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳව සම්පූර්ණයෙන් මඳහත් ගන්න. මේ භාවනාවෙන් පස්සේ කරන්න තියෙන දේවල් මේ මේවා තියෙනවා මේ මේවා දේවල් ඒවා අනාගතයේ තමම පැමිණෙන්නේ නැහැ. අප්පත් සංජානාගතං අනාගතයේ තමම පැමිණෙන්නේ නැහැ. ඒක කොයි ආකාරයෙන් පැමිණෙයිද කියන්නද දන්නේ නැහැ. ඕවා ගැන සිහින ලෝකයක සිහිනමවල ආහසේ මාළිගාමවනවා වගේ දේවල් කරන එක එතන සුදුසු දේවල් නෙමෙයි. ඒ නිසා අනාගතය ගැන සම්පූර්ණයෙන්ම මඳහත් වේවි. වර්තමානය ගැන මඳහත් වන්නට ඕන. ඊට අමතරව තමන්ගේ රූපස්කන්ධය ගැන මඳහත් වෙන්න ඕන. මේ රූපස්කන්ධේ විවිධ තත්ත්වවල පවතින්නේ තමන් කැමති ආකාරයට නෙමෙයි මේ රූපේ කියන්නේ අනාත්ම ධර්මයක්. ඉතින් සමහර විට උස්ස වැඩි, මුටි වැඩි, මහත වැඩි, ලක්ෂණ නැහැ, ඇත්තයි, විරූපයි, මේ ආකාර රූපස්කන්ධේ සමහර නිතරම දෙද වෙනවා, නිතර දුක් වෙනවා. මේ හැම අවස්ථාවේදීම අපි කොයි ආකාරයෙන් ප්‍රතිචාර දැක්වුවත් ශරීරය අපි දක්වන ප්‍රතිචාරයට අනුකූලව හැසිරෙන්නේ. එනිසා මේ ශරීරය කියන එක අනාත්ම ධර්මයක් කියන එක අවබෝධ කරගෙන මේ ශරීරය කෙරෙහි මම මඳහක් වෙනවා මඳහක් වෙනවා මඳහක් වෙනවා කියලා ශරීරය කෙරෙහි මඳහක් වෙනවා. ශරීර සංස්කාර වල වේදනාව කෙරෙහි මඳහක් වෙන්නට ඕන. විශේෂයෙන්ම සැප වේදනාවට ඇලීමත් දුක් වේදනාවට ගැටීමත් සිදු වෙන බව වේදනානුපස්සනාව කියනකොට මෙයාට මා කියනවා. අපිට ශරීරය තුළින් බලවත් දුක් වේදනාවක් දෙනවා කියලා ශාරීරික රෝග පීඩා කියලා හරි කවර ආකාරයෙන් හරි මේක සිතින් උපාදාන කරගෙන මම මේ පීඩා විඳිනවා කියලා සිතන පුද්ගලයාට අර ශාරීරික වේදනාවත් මානසික වේදනාවත් කියන වේදනා දෙකක්ම දැන් නැති වෙන නිසා ඒ අවස්ථාවේ තියෙන නිසා කියන වේදනාව තවන් දරුණු වෙනවා. ඒ වේදනාව වැඩි වෙනවා. ඒ නිසා දුක් වේදනාවක් ඇති වෙනකොට මම මේ දුක් වේදනාව ගැන මඳහත් වෙනවා මඳහත් වෙනවා කියලා සිත මඳහත් තබා ගන්න පුළුවන්. සැප වේදනාව ගැනත් මඳහත් වේවි. ඊළඟට සමාගයේ සිත අපි දැන් භාවනා කරනවා සිත බාහිර අරමුණු කරා යනවා විශ්ව වෙනවා සංස්කාර දරනවා විවිධ සංඥා එනවා දැන් මේකට හිත නොසන්සුන්. සිතේ ස්වરૂපේම තමයි භාවිතා කරලා නැත්නම් වේදාරුණු කරා යන්නේ. මේකෙදිත් මඳහක් වෙනවා මඳහක් වෙනවා කියලා තමාගේ සිත ගැනත් මඳහක් වෙනවා. තමන් ඇසුරු කරන අය ඉන්නවා. සමහරවිට තමා ප්‍රිය විදිහට ඒ අය හැසිරෙන්නට පුළුවන්. නැත්නම් නැත්නම් තියෙනවා මෙතන මේ භාවනා කරන අයනේ කියලා. තමන්ට අකමැති අය විදිහට හැසිරෙන අය ඉන්නවා. ඉතින් එක එක්කෙනාගේ හැසිරීම ස්වරූපයෙන් අපට ඕන විදිහට ඒ ආකල්ප හසුරවන්නට බෑ. එම නිසා මේ බාහිර ලෝකයේ සියලුම අනෑති දේවල් කෙරෙහි මම නැඳහත් වෙනවා නැඳහත් වෙනවා කියලා නැඳහත් වෙනවා. ඒකින් බාහිර බණ ඇති සත්වයෝ ගාම ඕන තේරෙන සතුන් මනුෂ්‍යයන් ආදී හැම එකම මනුෂ්‍යයන් ආදී සෑම සත්‍යයක්. ඊළඟට මේ ස්වාභාවික දේවල් ගැනත් මඳහක් යුතුයි. අවුව, වැස්ස, සීත, සුළං, සුමද්‍රුව, දුවනි ස්වාභාවික දේවල් තියෙනවා. මේවා කෙරෙහි මඳහක් යුතුයි. මේ විදිහට සියලුම සංස්කාර කෙරෙහි සමාගයේ සිට තුළ මඳහක් භාවයක් ඇති කර ගන්නට ඕන. මේ මඳහක් භාවය ඇති කර ගැනීමට උපකාර වෙනවා මේ තමන්ගේ කර්මයට අනුව මේ මේ දේවල් මට සිදු වෙනවය ලෝකයේ ඒ පුද්ගලයන්ට ඒ පුද්ගලවරු කරපු කර්ම වලට අනුව ඒ දේවල් සිදෙනවායි. අගේ අම්මට උනත් එකයි, දුවට උනත් එකයි, පුතාට උනත් එකයි. ඒ අය කරපු කර්මයට අනුව ඒ පාසල දෙන්නේ. එතකොට ඒ දුවට කරදරයක් වුණායි, පුතාට කරදරයක් වුණායි කියලා සිත් තමන්ගේ සිතට කරදරයක් නේ. ඒකට යම් පිළියමක් කරන්න තියෙනවා නම් කරනවා. මේක එයාගේ කර්මයට අනුව සිදුවෙච්ච දෙයක් කියලා සිත මෙන්නවත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. සියලුම සංස්කාරකේ බාහිර අජීවී සජීවී ඒ වගේම අධ්‍යාත්මික බාහිර සමාගයේ හාස්මික පරිබා අතීත අනාගත වර්තමාන හැම කොටස් පහක් මාගේ අතීත සංස්කාර අනාගත සංස්කාර වර්තමාන සංස්කාර අධ්‍යාත්මික සංස්කාර තමන්ගේ පංචස්කන්ධ ලෝකේ බාහිර සංස්කාර තමන්ගේ පංචස්කන්ධ ලෝකෙන් බැහැර දේවල් මේ මේ කොටස් පහට ඔක්කොම සංස්කාර ඇතුළත් මේ සෑම එකක් කෙරෙන මඳහත් වෙනවා මඳහත් වන්නේ ඇයි මේවා එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි මට ඕන විදිහට පවත්වන්න පුළුවන් ධර්ම නෙවෙයි. සුදු ස්වාභාවික ධර්ම, හේතුඵල ධර්ම. ඒවා ඔහේ හේතුඵල ධර්ම තුළම ඇති වෙ තියෙන තියෙන තීජාවයි කියලා මනසක් සිතින් ඒක භාවනා කරන්නට ඕන. මේ සමහරට අහලා ඇති සංඛාර උපේක්ෂා ඥානය කියලා විදර්ශනා ඥානයක් තියෙනවා. සියලුම සංස්කාරයන් කෙරෙහි උපේක්ෂිත මනසක් සිතින් බලන්නට පුළුවන් නෝන. ඒකයි සංඛාර උපේක්ෂා ඥානය. ඒ විදිහේ කිසිම සංස්කාරයක් කෙරේ ඇලෙන්නේ නැහැ කිසිම සංස්කාරයක් කෙරේ ගැටෙන්නේ නැහැ. අපි උදේ ධ්‍යාන සිතක් වෙන හොඳ සමාධි සිතක් ඇතිවෙන සුභයක් ඒකටවත් ඇලෙන්නේ මොන වෙන්නේ තාම උසස් නිර්වාණ සුවයක් ඒකටවත් ඇලෙන්නේ මොනම ඇලීමක්වත් ගැටීමක් නැතුව සියලුම සංස්කාර කෙරේ මදහස් සිටින් යුතු මේ සංස්කාර ඔක්කොම තියෙනවා පවතිනවා නැතිනවා නැවත තියෙනවා පවතිනවා නැතිනවා මේ විදිහට සිහිපත් කරන්නට පුළුවන්. නැත්නම් මේ විදිහට මනසට අවබෝධ වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සියලුම සංස්කාර කෙරෙහි මඳහත් භාවය තියෙන මේ සියලුම සංස්කාර අනිත්‍ය වශයෙන් හෝ නැත්නම් අනාත්ම වශයෙන් දැක්නේ වෙන අවස්ථාවක් තියෙන. එහිදී තමයි සංඛාරුපේක්ෂා ඥානය කියන එක ඇතිවන්නේ විදර්ශනා ඥානයක්. ඒ නිසා මේ සංස්කාරකේ මේ ඇගේ සිත තුළ මඳහත් භාවයක් නැත්නම් මේ සෑම දෙයක් කිරීම මඳහත් වෙනයි කියලා සිත මඳහත් වෙනවා. භාවනාවෙන් මෙතෙක් ප්‍රතිඵලයක් ලැබුවේ නැහැ කියලා සිත අසතුටපත් වෙලා තියෙන නෑ මම මඳහත් වෙනවා මඳහත් වෙනවා කියලා මඳහත් පන්නේ. සෑම දෙයක් කිරීම මඳහත් සිත ඇති කර ගන්න තෝරන උපේක්ෂිත සිත අවශ්‍යයි. උපේක්ෂාවෙන් තමයි නිවනට සිතපත් කරන්නේ. ඒ කියන්නේ උපේක්ෂිතව සිතන අවස්ථාවකදී තමයි නිවනට සිතපත් කරන්නේ. එහෙම නැතුව සන්තෝෂයෙන් හෝ ගැටීමකින් සිටින අවස්ථාවක මේ සංස්කාර කෙරෙහි උපේක්ෂිත භාවය ඇතිවන්නට ඕනේ. මේ උපේක්ෂිත භාවය નિરાයාසයෙන් නැතිනම් මේවා නිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැක්වෙන වෙනකොට. එතකොට මේක මියගේ ජීවිතයට අමුතුවෙන් එකතු කරගත යුතු කාරණාව. භාවනාවට එකතු කරගත යුතු අනුස්කාරණා. ඒක කරුණු දෙකයි දැන් අපි එකතු කරගන්න. ප්‍රීතිය එකතු කරගන්න නැති තමන්ගේ ආධ්‍යාත්මික ගුණධර්මයන් ගැන සිතලා ප්‍රීතිය ඇති කරගෙන භාවනාව පටන් ගන්න. ඒ වගේම කිසිම දෙයක් ඒ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ප්‍රේක්ෂිත භාවය ඇති කරගන්න. දැන් නොකියපු ධම්ම විචේ සම්බොධ්‍යංගය ඊළඟට කියන්නේ දෙවැනියට කියපු කියලා පස්සේ කියන්නේ. දැන් මම ප්‍රකාශ කරන්නේ ධම්ම විචේ සම්බොධ්‍යංගයන සංකේතය. ඒ ධම්ම විචේ කියන්නේ නිවන් යාමට සුදුසු වන ආකාරයෙන් මේ පංචස්කන්ධ ලෝකයේ විනිවිද දක්නා ප්‍රඥාව කියන එක. දැන් නිවන් දැකීමට සුදුසු වන ආකාරයෙන් පංචස්කන්ධ ලෝකයේ විනිවිද දක්නා නුවණ කියන එකයි ප්‍රායෝගික වශයෙන් ධම්මයේ සම්බන්ධයෙන් කියන එකක් තියෙනවා. නැත්තම් මේ දෙයක ධම්මයේ සම්බන්ධයෙන් කියලා නුවණ කියලා. එතකොට නිවන් ලැබිය හැකි ආකාරයෙන් පංචස්කන්ධ ලෝකය කොහොමද නුවණින් දිනෙද දැකිය යුතුද? මේවා නාම රූප වශයෙන් දකින්නට පුළුවන්. මේවා හේතුඵල වශයෙන් දකින්නට පුළුවන්. මේ ඔක්කොම ධම්මයේ සම්බන්ධයෙන් දන්දා මේවා පංචස්කන්ධ ධර්ම වශයෙන් දකින්නට පුළුවන්. මේවා ආයතන වශයෙන් දකින්නට පුළුවන්. මේවා පටිච්ච සමුප්පාද ධර්ම වශයෙන් දකින්නට පුළුවන්. මේවා චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් දකින්නට පුළුවන්. මේ සෑම පංචස්කන්ධ ධර්මයෙන්ම අන්තර්ගත සෑම සංස්කාරයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි, ශූන්‍යයි කියලා දකින්නට පුළුවන්. මේවා ඇතිවන්නේ මේ මේ හේතුන් නිසා කියලා ඒවා හේතු දකින්නට පුළුවන්. මේවා නිරෝධය මේකයි කියලා නිරෝධය දකින්නට පුළුවන්. මේ ධර්මයන් නිරුද්ධයට නිරුද්ධ කරන්නට පත් කරන්නේ මේ මාර්ගයේ ගමන් කිරීමෙන් කියලා නිරුද්ධ වෙන මාර්ගය අත්දකින්නට පුළුවන්. මේ පංචස්කන්ධ සංඛ්‍යාත නාම රූප ධර්මයන්ගේ යම් කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒ ඇලීමේ ආස්වාදයේ තෘප්තිය මේකයි කියලා දකින්නට පුළුවන්. ඒකේ ආදීනව මේවයි කියලා දකින්නට පුළුවන්. මේ පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි නැත්නම් නාම රූප කෙරෙහි ධාතු කෙරෙහි ආයතන කෙරෙහි මේවා කෙරෙහි ඇලීමක් බැඳීමක් තියනවා නම් මේවා අතහැරිය යුත්තේ මේ ආකාරයෙන් අතහැරෙන්නේ මේ ආකාරයෙන් කියලා දකින්නට පුළුවන්. ඊළඟට මේවා තමයි සංයෝජන ධර්ම කියලා දකින්නට පුළුවන්. අනිශ්චය ධර්ම මේවයි කියලා. අනිශ්චය ඇතිවන්නේ මෙහෙමයි. අනිශ්චය නැතිවන්නේ මෙහෙමයි. අනිශ්චය නැති කරන මාර්ගය මේකයි කියලා දකින්නට පුළුවන්. සියලුම සංස්කාර අනිත්‍යය දුකයි අනාත්මයි කියලා දකින්නට පුළුවන්. යම් කිසි දෙයක් හේතුයෙන් හටගන්නා නම් හේතුයෙන් හටගන්න සෑම ධර්මයක්ම නිරුද්ධ වී යන ධර්මයි කියලා දකින්නට පුළුවන්. විවිධ ක්‍රම තියෙනවා. මේ ක්‍රම විස්තර කරනවා මට සමාන ගානක් විස්තර කරන්න. එක දිගටම අපි තුන දවසකට පැය 5යි ගාන විස්තර කරනවා. සමාන ගානක් මට ධම්මයේ සම්බුද්ධයන්ගේ විස්තර කරනවා. ඒ තරම් කරුණු තියෙනවා කියන කාරණාව කියන්නේ මම මේ කිව්වේ. එතකොට මේ ධම්මවිච සම්බුද්ධන්ගේ වැඩිමෙන් තමයි කෙලින්ම නිවන් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අනිත් ඒවා අනිත් ඒ කියන්නේ සති සම්බොධ්‍යංගයේ ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව වැනි බොධ්‍යංග ධර්ම දිනා මේවා නිවන් ලබා ගැනීමට පසකින් සිට උපකාර වන ධර්ම. නිවන ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නේ ධම්මයේ සම්බොධ්‍යංගයේ ක්‍රියාත්මක වන අවස්ථාවේ විශේෂ තුළ. එතකොට මේක ධම්මයේ සම්බුද්ධංගේ කරුණ ඔක්කොම එක දවසක දෙකම භාවනාව තුලදී අත්දකින්නට බෑ. අනිත් කාරණාව හැම දිනාටම මේ ධම්මයේ සම්බුද්ධංගෙන් අත්දැකිය යුතු සෑම කරුණක්ම අත්දකින්නට බෑ. එක එක පුද්ගලයාට එක එක යෝගාවචරයට කරන්නට පුළුවන් කොටසක් තියෙනවා. ඒ නිසා ඒ කොටස හරියි නුවණින් දකින්නට ඕනේ. නිවන් ලැබීමට නම් මේවා අනිත්‍ය වශයෙන් දැකිය යුතුමයි අනාත්ම වශයෙන් දැකිය යුතුමයි. අනිත්‍ය වශයෙන් දකින්නේ මේවා ඇති ඇති නැති නැති යන ධර්මයේ කියලා. ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීම තුළ. මේ ඇති වෙන එකට උදේ කියනවා නම් නැති වෙන එකට වය කියනවා නම් මේ උදේ වය දෙක දැක දැක සිටින්නට පුළුවන්. මේකට උදයක් දෙය කියන වචනයක් පාවිච්චි කරන. මේ උදයක්ගේ ඥානය ඇති කරගෙන උදයක්ගේ දැක දැක ඉන්නට පුළුවන් නම් ඉතින්දි තමයි අපි අනිත්‍ය දකින්නේ. මේ අනිත්‍ය අනිත්‍ය කියන සිත සිතා සිටින එක නෙවෙයි. නැත්තම් මම කියනකොට මේ අය අහගෙන සිටින එක නෙවෙයි. තමාම අත්දකින එක. ඒක ඒකයි එතෙන්දී සම්මෝධය සම්බුද්ධයන්ගේ කියන්නේ. එතකොට අනිත්‍ය වගේම දුක කියන එකත් තමාම ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගත යුතු කාරණා. අනාත්මයි කියන එක මේ එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි හේතුඵල මත ක්‍රියාත්මක වන සුදු සංස්කාර ධර්ම පමණයි කියන කරුණ ප්‍රත්‍යක්ෂ ලෙස තමාම අවබෝධ කරගත යුතු කාරණා. මේ පොත්වල තියෙනවා මහා මුදුරු බණට කියනවා මේ අය අහනවා පොත් කියවනවා ඒ පිළිබඳ දැනුම් ලබා දෙන්න තියෙනවා. ඒ මේ මේ නිවන් නිවිලා නැහැ. එහෙම කළා. එහෙම අහලා එහෙම කියවලා හේතුව තමාගේම අවබෝධයක් බවට ඒකපත් වෙලා නැහැ. කවුරුවත් කියන එකක් තමාගේ අවබෝධයක් නෙමෙයි. මම කියන එක මෙයාගේ අවබෝධයක් නෙමෙයි. ඒක මගේ අවබෝධයක්. උපේක්ෂා සමාධියම අවබෝධයක් ඇති කරගත යුතුයි. විශේෂයෙන්ම නිවන් යාමට මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන යථා තත්ත්වය අත්දැකීමට බලාපොරොත්තු වෙන ඇති. මොකද්ද පංචස්කන්ධය කියන්නේ? ඒකට අපි ඒක අර පංචස්කන්ධ භාවනාව කියන එකට කියන්නේ. මම කියන්නේ මේ භාවනා ක්‍රම තව දෙකක් තියෙනවා ගන්න ධම්මා ධම්මානුපස්සනයි පංචස්කන්ධ භාවනාවයි ඊළඟට ආයතන භාවනාව. අපි ඒක ඒක ඉස්සෙල්ලා මේ සූත්‍රයේදී අපි පස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා අපි මේ බොද්ධංග ගැන කතා කළේ නිවන් යෑමට අපට අවශ්‍ය අංග බොද්ධංග. ඒක නිසා ඒ කියන අවබෝධයක් ඇති කර ගැනීම පළමුවෙන්ම ඒ පිළිබඳ අවබෝධයක් ඇති කිරීම සුදුසුයි. ඒ නිසා ඒක පළමුවෙන් කියනවා. ඒ නිසා අපි පංචස්කන්ධ ධර්මයන් ගැන හිතෝ අනිද්දක් නැත්නම් ආයතන ගැන හිතෝ අනිද්දක දෙක දවස් දෙකේදී අපි ප්‍රකාශ කරනවා. ඒ අද මේ අය නාම රූප ගැන හෝ නාම රූප දන්නවා. නාම රූපයන් ගැන හිතමින් හෝ නැත්නම් මේ පංචස්කන්ධන ඒ ගැන හිතලා හරි ආයතන ගැන හිතලා හරි මේවා අනිත්‍ය ගැන ආකාරය මේවා දුක් බව මේවා අනාත්ම භාවය සිහි කරන්නට මතක් කරන්න ඒ කියන්නේ අවබෝධ කරගන්නට ඕන. මේ අවබෝධ කරගෙන අර ඊයේත් අපි කියවා චිත්තානුපස්සනා භාවනා කරනකොට සිත දිහා බලනින්නට සිතින් සිත දිහා බලනින්නට මේ ඔක්කොම සිතිවිලි ධර්ම අනිත්‍ය කියනවා ඒක නිසා මේ ඔක්කොම අනිත්‍ය දිහාට පස්සේ ඉතිරි වෙන්නේ කිසිවක් නැති නිසා අනාත්මයි කියලා. එතන මේ චිත්තානුපස්සනාව යනාත්ත අනිත්‍ය අනාත්ම වශයෙන් මතකයි. වේදනාව ගැනත් අපි එහෙම කතා කරලා ඒවා අනිත්‍ය අනාත්මයි කියලා දකින ආකාරය රූපස්කන්ධය ගැන කතා කරා. මේ කරුණ තුනම මේ ඇයට පහසෙන් කරන්නට පුළුවන් එකක් අරගෙන රූපේ හරි වේදනාව හරි සිත හරි ඔය කොටස් තුනෙන් එකක් හරි ඔය කොටස් තුනම හරි අරගෙන මේ සෑම එකක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කලින් මෙනෙහි කරලා හොඳ නිගමනයකට බහැලා ඊට පස්සේ භාවනා කර කර ඉන්න ගමන් මේ සියලුම දේවල් අනිත්‍ය යන ආකාරය දකින්න ඕනේ දානයෙන් ආස්වාස්වාස්කාරයෙන් මේ පංචස්කන්ධයන් කියන කාර්ය අපි කන්නේ ඒ විදිහට දිගටම කරන්නට ඕනේ. ඒක ධම්මයේ සම්බුද්ධංගේ වැඩිමෙන් තමයි නිවන් අවබෝධ කරන්නේ. මේක දවසකට පැය කාලක් භාගයක් පැය කීපයක් භාවනා කළා මේ බුද්ධංග ධර්ම දිනු කරලා නිවන් ලබන්නට පුළුවන් කියලා මා කියන්නේ. කලින් ආත්මවල ප්‍රගුණ කරලා නැත්නම් මේ ජීවිතේ ප්‍රගුණ කරලා නැත්නම් ඒක සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවන් මේ දවසකින් ලබන්නට අපහසුයි. ඒ නිසා මේ බුද්ධංග ධම්ම බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ භාවිතා බහුලී කතා කියලා. සත්‍යමේ කස්සප බුද්ධංගා භාවිතා භවදී කතා මයා සම්ම දක්ඛාතා භාවිතා භවදී කතා අභිඥා සම්බෝධාය නිබ්බානාය සම්වත්තන්ති කියන පාඩේ මේ නිතර කියන එක අපෝ බුද්ධංග පිළිස්සනවා මේ බුද්ධංගහත සාක්ෂක මා නිතර නිතර භාවිතා භාවිතා කළා බහුලී කතා නැවත නැවත තව තවත් යන්නදී වැඩුවා එක සැරයක් නෙවෙයි භාවිතා බහුලී කතා ඒක කිරීම තුළින් නිබ්බානාය සම්මත්තතේ නිර්වාණය ලැබීමට ඒක උපකාර වුණා. අභිඥාය විශ්ඥාණයෙන් දතේට දේවල් දැකීමට සම්බෝධි සාක්ෂාත් වීමට මට උපකාර වුණා. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සත්‍ය ප්‍රඥාංග ධර්මයන් භාවිතා කිරීමෙන් බහුලීකරණය කිරීමෙන් භාවිතා බහුලීකත අපාරා පාරංගමනාය සංවත්තන් කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ දේශනා කරා. මෙතරින් මෙතරට පමුණවනවා. ඒ කියන්නේ මේ සම්මින් සත්‍යයන් ලෝකෙන් ලෝකෝත්තර ලෝකයට පමුණවනවා. මේ බොද්ධංග ධර්ම භාවිතා බහුලී කතා භාවිතා කිරීම තුළින් නැවත නැවත වැඩි වීම තුළින් එක දවසක් කරන්නේ ඒක නිසා මේ සති සම්බොද්ධංගය වැඩින ආකාරයෙන් මේ මේ දක්වා කටයුතු කළා දිග්ගට මේ විදිහට කටයුතු කරන්න ඕන ඊළඟට නිවන් ලැබීමට අවශ්‍ය වන ආකාරයෙන් වීර්ය වඩමින් මේ භාවනා කරන්නේ ඒ වීර්ය දිගටම පවත්වාගෙන යන්නට ඕන ඒකට ප්‍රීතිය ඇතිවන ආකාරයෙන් තරමද්දරට හෝ નિરાයාසයෙන් ප්‍රීතිය ඇති නොවන අය විසින් භාවනා කරන ප්‍රථමයේ විනාඩි 5-10ක් තමන්ගේ අධ්‍යාත්මික ගුණ භාවයන් ගැන සිතලා මේ දක්වා ලබා ඇති අධ්‍යාත්මික ගුණ භාවයන් ගැන හිත ප්‍රීතිය ඇති කරගෙන භාවනා කරලා බලන්න කලින් වඩා උද්වේගයෙන් සන්තෝෂයෙන් හොඳින් භාවනා කරන්න පුළුවන් වෙයි. ඒකට පස්සද්ධිය සහ සමාධිය ලැබීම සඳහා ඔය කරන ක්‍රියාදාමයමයි දිගටම කරගෙන යන්න දෙන්නේ. ඒ කියන්නේ සතියෙන් යුතුව සමාධියෙන් ප්‍රඥාව සම්බන්ධවනාක් නෙවෙයි. උපේක්ෂාව අමුතුවෙන් ඇති කරගන්න බලන්න මොකද එක එක දේවල් වලට ඇලීම් බැඳීම් ඇති කරගෙන කවදාවත් අපිට නිවන් යන්නට බෑ කියන හැඟීම ඇති කරන සියලුම සංස්කාර කෙරෙහි උපේක්ෂිත භාවය ඇති කරගන්න. ඊට පස්සේ මේ පංචස්කන්ධ ලෝකයේ එක්ක නාම රූප වශයෙන් අරගෙන නැත්නම් පංචස්කන්ධයන් වශයෙන් අරගෙන අපි ධාතු වෙන කතා කරලා ධාතු වශයෙන් අරගෙන කොයි ආකාරයෙන් අරගෙන මේ අනිත්‍ය දුක යනාත්මයි කියලා කලින් සිතල අවබෝධ කරගෙන ඊට පස්සේ භාවනා කරන විට මේ සියලුම දේවල් ඒ ඒ මොහොතේ ඇති නැති නැති නැති යන්නේ ඇති බල බලා සිටිනවා උදේමෝගේ කියන්නේ උද්‍යප්ඥාන පක්ෂී විහෙරට කියලා නැති නැති දෙක බල බලා වාස්තු කරනවා දැක දැක වාස්තු කරනවා මේ විදිහට කටයුතු කරන විට මෙයන්ට කවදා හෝ දවසක නිවන් ලැබීමට මේ ක්‍රියාදාමයේ නියත වශයෙන්ම හේතු වෙනවා. එසේම වේවා කියලා අපි ආශිර්වාදනය කරලා මේ දේශනාව නිම කරන්න. හොඳයි. උපදේශ ගන්න ඕනේ මේ දෙන්නේ.